ස්වාමීන් වහන්සේ අද මට තේරුණ හැටියට ඊටමත් වැදගත් කාරණීය කාරණා ස්වාමීන් වහන්සේ අපිට පැහැදිලි කරපු දේ තමයි සිල්පද වලින් ඔබට යන ආකාරයට සීලය චිත්ත සංවරය දක්වා දියුණු කරන්නට අපි උත්සුක වෙන්න ඕනේ කියන එක. ඒ නිසා තමයි මං හිතන හැටියට බුදුහාමුදුරුව අපිට කියලා තියෙන්නේ සීලය පදනම හැටියට ආර්ය මාර්ගය. ඒ නිසා තමයි ස්වාමින්වහන්සේ අපිට කිව්වේ ආර්ය විනයක් ගැන. ඕකත් එක්ක ස්වාමින්වහන්සේ මේ දැන් ඔය අද අපිට කියලා දුන්න බොහොම වටිනා දේශනාවේ ඒකට සම්බන්ධ කරලා ටිකක් ඈත උදාහරණ දෙකක් ඈත කිව්වට ඒ උදාහරණ ඊටාත්ම වර්තමාන උදාහරණ ඒවා බොහොම ලං වෙච්ච උදාහරණ ඒ දෙකකින් තව ටිකක් මේක පැහැදිලි කරගන්න මම බලාපොරොත්තු වෙනවා ස්වාමින් වහන්සේගෙන්. ඒ දැන් ස්වාමින් වහන්ස දැන් මේ වර්තමානයේ සිද්ධ වෙච්ච දෙයක් මම සම්බන්ධ කරන්න බලාපොරොත්තු වෙනවා මේ දීගනිකායේ සීලakkන්ද වර්ගයේ තියෙන මේ බොහොම වැදගත් සූත්‍රයක් වෙන බ්‍රහ්මජාල සූත්‍රයේ දක්වන යම් කරුණු වගේකට ඒ කියන්නේ අපි තුල දෘෂ්ටීන් සකස් වෙන ආකාරයත් ඒ දෘෂ්ටීන් තුල අපි එල්ලා ඒවට ඇලෙන ආකාරයත් නිසා දැන් ස්වාමීන් වහන්සේ අපිට ගිය සැරේත් කියලා දුන්නා තණ්හා මාන දික්ටි වලින් තොරව තමයි අපි මේවා කරන්න ඕනේ කියලා. ඉතින් ස්වාමින්වහන්ස මේ ස්වාමින්වහන්ස සීලය ගැන සඳහන් කරන්නත් ඉස්සෙල්ලා වෙච්ච දෙයක් තමයි මේ වර්තමානයේ දැන් එක්තරා ස්වාමින්වහන්සේ නමක් බුදුහාඳුරෝ ලංකාවේ ඉපදුනා කියලා කියන එකට විරුද්ධව තවත් ස්වාමින්වහන්සේලා වටිනා ස්වාමින්වහන්සේලා එකතු වෙලා පෙත්සමක් මේ Facebook එක හරහා දාලා අපිට ඒකට සයින් කරන්න කියලා කිව්වා. ඒත් එක්කම අපේ ඊමේල් ඇඩ්‍රස් දෙන්න කියලා කිව්වා. ඉතින් මමත් ඒකට සයින් කරා මේක වැරදි වැඩක් මේක මේ මේක හරි දෙයක් නොවන බව. ඊට පස්සේ අර ඊමේල් ඇඩ්‍රස් එක දිගේ දිගට දිගට අර අර දෘෂ්ටියක් බවට පත් වෙමින් ඒ කියන්නේ කණ්ඩායම් දෙකක් බවට පත් කරමින් අපි තුල ඒ ගැන ගැටීම ඇති වෙන විදිහට නොයෙකුත් තව තවත් ඒවා ඒක දිගේ යන්න පටන් ගත්තා. ඒ කියන්නේ හරියට ගෝත්‍රයක් සකස් වෙනවා වගේ කියන එකක් මට හැඟුණා. එතන මෙතන ඊටාත්ම වැදගත් කාරණයක් තියෙනවා ස්වාමින්වහන්ස වැරද්ද පෙන්නලා දෙන එක ඊටාත්ම අවශ්‍යයි. නමුත් ඒ වරද්ද පෙන්නලා දීම තුලම බුදුහාමුදුරන්ගේ ගෝලයන් අතර කණ්ඩායම් ගැහිලා අර අර බ්‍රහ්මජාල සූත්‍රයේ දක්වන හැටියට දික්ටි මාලාවකට අපි අසු වෙලා කියන බව ස්වාමීන් වහන්සේ සීලය ගැන කතා කරන්න ඉස්සෙල්ලම මට තේරිලා මම අරක බ්ලොක් කරා. ඒ කියන්නේ මගේ ඊමේල් එකට එන්න බැරි වෙන්න ඒ ඒ ඒ කණ්ඩායම් ගැසීම් කියන දේ ඒතනින් මං ඉවත් වුණා. ඒක ඉවත් වුනේ හේතුව තමයි මට තේරුණා ඒක තුලින් අපි අර හරි දේ වුණාට අපි තුල ඇති වෙන්නේ අරකට එක්ක ගැටීමක්. ඒ වගේම ගෝත්‍ර වීමක්. ඉතින් ස්වාමින් වහන්සේ එතන මං ගත්තේ සිල්පද වලින් ඔබ්බට ගිහින් නමුත් සීලයට සම්බන්ධ දෙයක් ඒක ඒකනේ අර බුදුහාමුදුරුවෝ කියපු ආකාරයට බ්‍රහ්මජාල සූත්‍රයේ කියපු ආකාරයට අපි මේ මේ සිල් පදම රකින්න ඕනේ නමුත් සිත සංවර කර ගැනීම කියන එක ඒක තුලට අපිට යන්න පුළුවන් නම් ඒක අපි සංවර තත්වයට හික්මීමට තත්වේ අභිභවා ගිහින් තියනවා නම් එතන අපිට අහු වෙන්න පටන් ගන්නවා සමාජයේ මොන කලබගෑනි ASCII වුණත් අපි කැමති දේවල් ASCII වුණත් අපේ පිටපයින්වන එහෙම අල්ලන්න පුළුවන් වෙනවා. ඒ සිද්ධිය මම ඒ කරපු ක්‍රියාකලාපේ හරිද කියලා දැනගන්න කැමති ස්වාමීන් වහන්සේ. දැන් මෙහෙමයි අපිට මම කතා කරන එක ඇහෙනව නේද? ඇහෙනවා ස්වාමීන් වහන්සේ. දැන් හරි. දැන් අපිට මේ සමාජයේ යම් යම් අර්බුද මතුවෙනකොට විශේෂයෙන් සාසන විරෝධී දේවල් මතුවෙනකොට ඒවා යටපත් කරන්නට යම් හඬක් නැගීමේ අවශ්‍යතාවයකුත් මතුවෙනවා. ඉතින් ඒ සඳහා අර විදිහට පිරිස එකතු වෙලා ඒකේ වරද පෙන්වා දීලා මහ ජනතාව දැනුවත් කරලා ඒ බඳු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම වැදගත් වෙනවා. නමුත් දැන් ඔය ඔබතුමා කිව්වා වගේ සමහර අවස්ථාවල අපට සිද්ධ වෙනවා මේ හොඳ දේ කරන්න ගිහිල්ලා ඊට පස්සේ අපේ පුද්ගලික මතිමතාන්තර අපේ පෞද්ගලික ගැටීම අපේ පෞද්ගලික නුරුස්නා බව ඒවයින් ප්‍රකට වෙන්නට පටන් ගන්නවා කාලයක් ඒවත් එක්ක කටයුතු කරනකොට. ඒ කියන්නේ අවසානයේ අපට සත්‍ය සත්‍ය මතු කරලා දීම පුද්ගලයන් අනතුරටපත් වෙන එක වළක්වා ගැනීම දෘෂ්ටි වලින් වළක්වා ගැනීම කියන තැනින් ඔබට ගිහිල්ලා මම හිතන දේ අනිත් අයට ගන්වන්නට ඒ ඒගොල්ලෝ මගේ දෘෂ්ටියට අනුගත කරගන්න මම කරන වැඩේ තමයි හරි ඒක ඒක අනුමත කරමින් ඒ පසුපස එන පිරිසක් බවට පමුණුවා ගන්නට සමහර වෙලාවට අවශ්‍ය වෙනවා. ඉතින් එතනට ගියාට පස්සේ ඒක ටිකක් ආවේගකාරී පැතිවලට යන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපිට දැනෙනවා නම් යම් තැනකදී බෞද්ධයෝ හැටියට අපි ඒවැදී සක්‍රිය වෙන්නට ඕන කියලා ඒ බඳු තැන්වලදී සක්‍රිය වෙන එක හොඳයි. දැන් උදාහරණයක් හැටියට දැන් ඔබතුමා ඔය කියන පණිවිඩය අපටත් ආවා. අපි දන්න ස්වාමින් වහන්සේ නමක් මට WhatsApp මාර්ගයෙන් ඒ පණිවිඩය එවලා තිබුණා මෙහෙම අස්සම් දසලක්ෂයක් ඒක රාශී කරනවා මෙන්න මේ ෆෝම් එක පුරවලා අස්සම් කරලා එවන්න කියලා. ඉතින් අපි මම අපේ නායක හම්බුරුත් දැනුවත් කරලා පොයේ දවසේ සිල්ගත්තු සියලු දෙනාම දැනුවත් කරලා අපි අත්සන් 1000කට කිට්ටු වෙන ප්‍රමාණයක් සකස් කරලා පැපැලෙන් ඒ ආයතනයට යවුවා. එතකොට ඒ විදිහට මේ බරපතල අර්බුදකාරී අවස්ථාවේදී යම් සාසන විරෝධී සාසනයට හානි පැමිණෙන දේවල් සිද්ධ වෙනකොට ඒවා වළක්වන්න අපට කරන්න පුළුවන් දේ යම් යම් ප්‍රමාණයෙන් අපි කරන්න ඕන. හැබැයි දිගින් දිගට ඒවා ඔස්සේ ගිහිල්ලා අපේ හිත දූෂ්‍ය වෙන ගැටෙන තැනකට අපි එන එක සුදුසු නෑ. ඉතින් එතෙන්දී අපේ හිත රැක ගන්නට ඕන. අපේ හිත රැකගන්න රැකගන්න ඕන කියලා කිව්වට අපි එක එක්කෙනා එක එක මට්ටම් වලනේ ඉන්නේ හැමෝම එක මට්ටමේ නෙමෙයිනේ ඒ නිසා Tamanට ඔරොත්තු දෙන්නේ නැති මට්ටමකට හිත දූෂ්‍ය දූෂ්‍ය වෙන ගැටෙන මට්ටමකට එනවනම් පරිස්සමෙන් ඒ වැඩ පිළිවෙලින් Taman අයින් වෙනව හැරෙන්නට වෙන කරන්න දෙයක් නැහැ මොකද ඒකත් එක්කලා දිගින් දිගට ගිහිල්ලා අන්තිමට රට රකින්න සාසනය රකින්න කියලා ඒ වැඩේට ගිහිල්ලා අපි නිරන්තරයෙන් ද්වේෂය වෛරය වපුරගෙන ගැටිලා හැපිලා මැරිලා ගිහිල්ලා නිකන් නිරේ උපදින්න මග හදාගන්න එක යෝග්‍ය නැහැනේ. අපි ශාසනය රකින්නත් ඕනේ. ඒ ශාසනය රකින්න කුමක් සඳහාද? අපි සියලු දෙනාගේ විමුක්තිය සඳහා. ඉතින් ඒ නිසා ඒ බව දැනගෙන අපිට යන්න පුළුවන් අපිට කරන්න පුළුවන් ප්‍රමාණය අනුව අපි ඒව සැලසුම් කරගන්න එක හොඳයි. ඒක නිසා ඔබතුමා ඒකට ප්‍රතිචාර දක්වලා දිගින් දිගට ඒක කරදරයක් වෙන හැටියට තමන්ගේ වැඩ පිළිවෙලට ආත්පසින් වෙනස් විදිහකට ඒක එනවා කියලා දැනෙනවා නම් ඒක બ્લોක් කරලා ඒක නවත්තලා දැමීම වරදක් කියලා කියන්න පුළුවන්කමක් නැහැ. එහෙම කරනවා ඇරෙන්න අපිට මත්තෙන්වලදී වෙන කරන්න දෙයක් නැහැ. එහෙමයි ස්වාමින්වහන්සේ ඒ විතරක් නෙවෙයි. දැන් උතන අපේ පුහුණුවේදී මේ අර චිත්ත සංවරය කියන පැත්තට යනකොට දැන් අපිට බලන්න පුළුවන් නම් මොහොතින් මොහොත අපි උත්සාහ කරන හැටි සක්කාය දිට්ඨිය හැදෙන හැටි අපි තුල දැන් ওই වගේ ඒවා තුලින් අපිට පේනවා සක්කාය දිට්ඨියක් හදා ගන්නවා ඒක තුලින් එතකොට එතන බොහොම සියුම් ආකාරයට ආර්ය විනය නෙවෙයි එතන ආර්ය සංවරයක් නෙවෙයි ඒත් එක්කම ස්වාමීන් වහන්සේ කියන්නේ අර අර මුලින් කිව්වා වගේ දැන් අර මම උදාහරණ හැටියට කිව්ව දැන් සතෙක් සත්තු කෙරෙහි කරුණා මෛත්‍රිය ඇති කරගන්න ඕන. හැබැයි කිසිම සතෙක් මැරෙන්න බෑ. ඒ සත්තු සියලු දෙනා රැකෙන්න ඕන. අර මාංශ භක්ෂක සතෙක්වත් අනිත් අය ගොදුරු කරගන්න බෑ වගේ දෘෂ්ටියකට ඇවිල්ලා හරියන්නේ. ඒවා අපේ මානසික ප්‍රශ්න. ලෝකය හඳුනා නොගැනීම පිළිබඳ ප්‍රශ්න. එතකොට ලෝකයට කරුණා මෛත්‍රියෙන් උදව් කිරීම අවශ්‍යයි. අර අපේ පුද්ගලික මතිමතාන්තර ආකල්ප වංචක ධර්මවල හිර වෙන්න ගියන් පස්සේ ඉතින් ඒ අවශ්‍ය දේ නෙමෙයි අපි අතෙන් කෙරෙන්නේ. එහෙම ප්‍රශ්නයක්. ඉතින් ඔය හැම තැනකම හැම සංවිධානයකම හැම වැඩපිළිවෙලකම ටික කාලයක් යනකොට ඒ වගේ අර්බුද තමයි මතුවෙන්නේ. එහෙමයි ස්වාමින්වහන්ස. දැන් ඔය අවසානයේදී සඳහන් කරපු දෙයට සම්බන්ධ එක්තරා විදියක හාස්‍ය ජනක නමුත් ඇත්තෙන්ම බැලුවොත් හාස්‍ය ජනක නොවන කාරණයක් මෙතෙන්ද මම හිතනවා අපූර්වට ගැළපෙයි කියලා ඒ ධර්මයට ගොඩක් සම්බන්ධ නෝනා මහත්මියක් පින්වතියක් එතුමිය බොහොම මේ දැනට සතිය පිළිබඳව කතා කරන සංවිධානයකට සම්බන්ධ වෙලා වැඩ කරන කාන්තාවක්. මේ ඇය මගේ මිතුරියක් වෙනවා මේ Facebook එකේ. මේ ළඟදි දවසක දාලා තිබ්බා කාරණා දෙකක් ලොකුවට දාලා තිබ්බා ආගම. මොකද්ද නැ ජාතිය මොකද්ද මනුෂ්‍ය ජාතිය ආගම මොකද්ද සතිය ඉතින් එතන එතන එතන බ්‍රහ්මජාල සූත්‍රයට ආපහු ගියොත් අඩියක් පස්සට තියලා ඒ කරුණු දෙක යාට එහෙම කියන්න ඕනෙකම තුලම ප්‍රඥාවෙන් පිට පැනලා එතන ගෝත්‍ර බවක් ඇති කරගෙන තියෙන දිට්ඨි බවක් ඇති කරගෙන තියෙනවා සතිය බොහොම දුර්වල තත්වයක එතන තියෙන ඒ කියන්නේ දැන් අපි අපි වඩා හොඳයි කියලා පෙන්වන්න යන තැනම අපේ දෘෂ්ටි එළියට එනවා. දැන් මත්පැන් දීපු මිනිස්සු ඒ මිනිස්සුන්ට ටිකක් අර ඒගොල්ලන්ට ඕන වෙනවා අනිත් අයට පෙන්වන්න නෑ අපි බීලා නෑ අපිට කෙලින් යන්න පුළුවන් අපිට හොඳට හැම දෙයක්ම කරන්න පුළුවන් අපිට අඩිය තියන්න පුළුවන් අපි වීසි වෙන්නේ එහෙම කියලා පෙන්වන්න ඒ නිසා ඒගොල්ලෝ අමුතු විදිහට තමයි අඩිය තියන්න උත්සාහ කරන්නේ. ඒ අඩිය තියන විදිහෙන්ම බලාගෙන කෙනාට පේනවා මේ මනුස්සයා බීලා. එතකොට දැන් එයාට ඕන වෙන්නේ එයා එහෙම කෙනෙක් නෙමෙයි කියලා පෙන්වන්න. ඒ පෙන්වන්න ගන්න උත්සාහය තුළම තමයි අර ප්‍රශ්නේ ඇති වෙන්නේ. එහෙමයි. එහෙමයි. ඉතින් ඊටාත්ම වටිනා දෙයක් ස්වාමින් වහන්සේ අද අපිට කිව්වේ සිල්පද වලින් ඔබට යෑමේ වටිනාකමත් ඒ වගේම වැටි ඉනි ටිකට සිල්පද ශික්ෂා වී තිබීම වර්තමානයේ බවත් ඊට එහා යන ශික්ෂණය සංවරය හා ගුණය අපි තුල නිරන්තර තත්වයන් බවට පත්වීමට අපි නිරන්තරයෙන් මානසික தত্ত্বය දියුණු කර ගැනීමත් කියන දේ ඊ타ත්ම සියුම් විදියට අපි දියුණු කරගන්න උත්සාහ කරන්න ඕන ස්වාමීන් වහන්සේ. ඒ ටික පැහැදිලි වුණා. ස්වාමීන් වහන්සේට බොහෝමත්ම පිං සිද්ධ වෙනවා. තෙරුවන් සරණයි.